ආ තෙරුවන් සරණයි මම මේ කියන්නේ මම කතා කරන්නේ. ඔව් කතා කරන්න. ස්වාමින් වහන්සේ නමක් කිව්වා නේද? ඔව් මම අනුරාධපුරේ මේ රුවන්වැලි සෑහින් ආරාමයක ඉන්න තැනක් නම ඉඳපාතේම කරගෙන ජීවත් වෙන ඉතින් ඔබ ඔබ ඔබ තුමාගේ තුමාගේ කියන්න මම දන්නේ නැහැ ඉතින් ඔබ පැවිදි නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒ දේශනාවල ඉතින් හොයාගන්න බෑ සමහරක් වල අපේ. ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම කාරණා මොනවාද ගැටලුව මොකද්ද ධර්මය ගැන අපි කතා කරොත් දැන් ස්වාමීන් වහන්සේ හා හා මම ඉතින් හැමදාම මේ දැන් අර දැන් දාන දේශන අහනවා හොඳයි ඉතින් බොහොම සතුටුයි ඇත්තටම අද ලංකාවේ මෙවැනි ධර්මයක් ඉදින් දේශනා කරන උත්සමයක් ලෝකේ මට ගිහිද පැවිදිද අදාළ නැහැ ඇත්තටම ඒක හරියට විදීපව ස්වාමීන් වහන්සේ අපි භික්ෂුත්වයේ ශ්‍රමණ බව අපේ ශ්‍රවණ සූත්‍රවල භික්ෂු සූත්‍රවල මනාකොට බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අපි මේ සිත දැකලා සිතේ සත්‍ය දැකලා ලෝකේ සත්‍යයක් නොවන බව දැකලා ලෝකයෙන් මිදෙන ඒ එළෙන සිතේ ලෝකයක් හට නොගන්න ස්වභාවයේ යමෙක් දකිද ඒ ශ්‍රමණ අන්න හරි අන්න හරි ඉන්තර ශ්‍රමණ කෙනෙක් කොහෙවත් නැහැ ඒ ඉන්නේ ඒ ඉන්නේ සම්මුති සම්මුති ප්‍රඥාව කියන්නේ පෘථග්ජන ශ්‍රමණ පෘථග්ජන විශ්වවිද්‍යාලහසලා අද සමයේ ඕනතරම් අපිට හමු වෙනවා නමුත් ආර්ය භූමියේ සැබෑ ආර්යයන් වහන්සේලා කියන්නේ සත්ත්ව පුජ්‍යල භාවයේ අත්හරාය. අනේට ලෝකයක් නැහැ. එයාලා ලෝකේ ඇත්තම ගා නැහැ. එයාලා විනය ලෝකේ කියන තැනයි ඉන්නේ. ලෝකෙ මිදෙන. දැන් එතනින් ඕනේ අපි කතා බහ කරන්නේ. ආර්ය භූමියේ ස්වභාවයට යමෙක් පත් වෙලා නම් ඒ ආර්යයන් වහන්සේනවා. අපිට මේ මේ අපිට මේ දාලා තියෙන මේ සුදුරෙද්දක් දාලාද කාරෙද්දක් දාලාද කියන එක අදාළ අපි අවුරුදු ගණනාවක් හිටියේ ආරාරේ. අපි දැක්කා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක අයිෂා ඒක මේ මේ ඒක අපි කතා කරන්නත් ඇත්තටම අපිට තරම අදහසක් නැහැ. ඒ තරම අපි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මාරි භූමිය හඳුනනවා. සැබෑ මාරි භූමියේ ධර්මයේ යමක් තිබේද? ඒමයි උතුම්, ඒමයි අනර්ග, ඒමයි අපි හිත මෙහෙම හිත හිත උස්ම නොගන්න පුළුවන්. මේ අන්තිම උස්ම බුද්ධ වෙන්න පුළුවන්. හැමෝටම උතුමයි. ක්ෂණයක්වත් මේ සිතක මොන ආත්ම කතාවද? එහෙනම් එහෙනම් ඒ දකිනම් ඒ දකිනම් හැම සිතක්ම ප්‍රභාස් කරනවා. එහෙනම් එහි නෑ ආත්ම භාවයක්. එහි තියෙන්නේ සත්‍ය. සත්‍ය තුළ තියෙන ධර්මතාවයක් එහි දෙයක් නෑ. දෙයක් කියන තැන කම්පාවක් තියෙනවා දෙයක් කියන තැන ඇලීමක් ගැටීමක් තියෙනවා. ඇලීමක් ගැටීමක් තියෙන තැන ලෝකයක් තියෙනවා දුකක් තියෙනවා. දුකෙන් මිදුණු තැන අන්තිවක්ම නෑ. හොඳයි. ස්වාමීන් වහන්සේ ඇත්තටම ධර්මය ගැන ඔබ වහන්සේ ඉන්න අදහස ධර්ම තැන ප්‍රායෝගික පැත්ත ඔබ වහන්සේට අත්දැවුවක් වෙන්න එක වචනයක් හරි අපේම කියනවනේ එය වැදගත් එහෙම නේද මේ ගත්ත දුරකතනේට සාධාරණයක් වෙන්නේ එවිටනේ අනේ ඔව් ගොඩක් මට ඉත ඇත්තටම ඔබතුමා දේශනා අහන ඔබ වහන්සේ ගැන ආශිර්වාද ඉතින් මම මම ආමන්ත්‍රණය කරන්නම් එහෙම මේ මම ස්වාමීන් වහන්සේ ගැටලුවක් නැහැ ඉන් එහාට මොකද ඔක ඇත්තට නාම ඕ නම් වැඩක් නැහැ ඔය මොකද කියවෙන වැඩක් නැහැ දැන් අපිට කතා කරන්න ඉපයි නේද කොහොම අපිට පුළුවන් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා උපක ආජීවක හමුණු වෙලාවේ බුදුන් වහන්සේ ගැන අහනවානේ ඔබ මිනිස්සෙක්ද ඔබ දෙවියෙක්ද ඔබ බ්‍රහ්මයෙක්ද බුදුන් වහන්සේ පැහැදිලිවම කියනවානේ මේ ආත්ම දෘෂ්ටි අත්හැරියට පස්සේ ওই සත්පුද්ගල අදහසේ නැතුණාට පස්සේ ඒ කියන්න බෑනේ මම එහෙම මුකුත් කියන්න බෑනේ ඇත්තටම ආත්ම දෘෂ්ටිය තියෙන කෙනෙක්ගේ ස්වභාවයයි ඔක අත්හැරපු ස්වභාවය අතර ලොකු වෙනසක් තියෙනවා වෙනසක් තියෙනවා මේ කියන දෙයක කිසිම යාට හරයක් නැහැ එහෙම ඒ කියන වචනකත් හරයක් නැහැ ඉතින් ස්වභාවයටපත් වුණු ස්වභාවයක ඇත්තටම ඇත්තටම කෙනෙක් නැහැ. ඇත්තටම එතන ආර්ය කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. ආර්ය කියන්නේ සත්ව මේ පුජ්‍යල භාවයේ මිද්‍ර සබදාවකයි. ඒ සබදාවම යථාර්ථයට ඒ ස්පර්ශ වීමමයි ආර්ය භූමිය. ඒකේ පුජ්‍යල ඒක සිතුවිලි නෑ. ওই සිතුවිලි වල තමයි සේරම දෘෂ්ටි ටික තියෙන්නේ. මේ පුජ්‍යලේ හදාගෙන මම මේ පුජ්‍යලේ කියලා රූපයක් අල්ලගෙන ඒ රූපේ මේ මේ මේක දෘෂ්ටියක්. ඔක බොරු සත්‍යතාවක් සත්‍යයක් වගේම. අරින් සත්තු ඉන්නේ එතන. ඒකනේ අපි ආර්ය භූමික නැත අපි කියන්නේ ඔක ආර්ය කියන එකත් අපිට අවශ්‍ය නැහැ. මුකුත් නමක් අවශ්‍ය නැහැ. නමුත් ඔක හරි අපරාධයක් වෙනවා. මොකද මේ අනිත් මිනිස්සයා මහා මොකද්ද අපරාධ අපිට දැනෙනවා ඒක ආර්ය ආර්ය කියන අපිට නැත්නම් ආර්ය කියන්න ඕනෙත් නැහැ. අපි නමක් ඕනෙත් නැහැ. ওই මුකුත් කියන්නේ නැතුව ධර්මය ගැන කතා කරන සතුටුත් ඒකයි. උපකාරී විකාරයක් වගේ. ඒක නැත්තම් අපි රූපයක් දාලා අපිටත් පුළුවන් ප්‍රසිද්ධ වුකුත් වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. ඊට හොඳයි අර අර කඳු මුදුනක් වැඩලා අර ගහක් යට වෙලා බොහොම උදකලා මුලන් ටිකක් වැදලා නිෂ්කලංකව නිකන් අතර තේරුමක් නැහැ. සබහා දහම අවබෝධ වුණාට පස්සේ ඔය එක සිතුවිල්ලක්වත් පළක් නැහැ කියලා දැනනවා. ඇත්ත ඇත්ත. හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට දැනෙන ඒ ධර්මයේ තුල මේ මේ මොහොතේ හුස්ම ගියොත් ඒ ලොකු අපිට තියෙනවානේ මේ සත්වයාට තියෙන මේ දෘෂ්ටිය තුළ ඉන්න සත්වයාට ලොකු ලොකු පරිහානියක් තියෙනවා. ලොකු අගාධයක් තියෙනවා. අන්න ඒ ගැන විතර ස්වාමීන් වහන්සේ අපි අපි අපි අදහස් ප්‍රකාශ කරමු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ධර්මයේ දැන ධර්මයේ තුල ඔබ වහන්සේ පුහුණු වෙන තැන අධ්‍යක්ීම් ඔබ වහන්සේට තියෙන ගැටලු අන්න ඒව ගැන අපි අපි අපි ඕනි බෙදා හදා ගන්න. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම එතනට ආර්ය භූමියට අපි ආර්යනාථ කියලා කතා කරා කියලා වරදක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ නෑ කිසිම වරදක් නෑ. ඇත්තටම මේ ඉතර ඉතර නාමයේ නාමයක් හැටියට අපිට ආමන්ත්‍රණය කරන්න වෙනවා. ඇත්තටම මමද මම පැවිදි භූමියට පත් වෙන්නේ ඇත්තටම බුදු පියාණන් වහන්සේ ඇත්තටම මොකද්ද මේ දේශනා කරපු සත්‍ය මොකද්ද කියන පණිවිඩය හොයාගන්න. ඒකලා ගස්වල කොළපොතු හරි වළඳලා මහා කැලෑවල භාවනා කරගෙන ඉතින් මහා කාලයක් වහන්සේ ඔබවහන්සේගේ කතාව මම ගොඩාක් දුර ඇහුවා දේශනා බොහෝම ඇහුවා ඒකලා මට තේරුණා ඔබවහන්සේගේ ගමනක් මොහොම ගිය අන්තිමේදී පැවිදිලා බැලුවා පැවිදිලා ගිහිව බැලුවා ඒකලා පැවිදිලා බැලුවා පස්සේදී ඉතින් වික්ෂණාන්සලා নানা ආකාර විදිහට මම අනේ කවුරුත් විවේචනය කරන්නේ අපිට විවේචනය කරන්න හොඳ කියන්නත් කවුරුත් අහුවෙන්නේ නැහැ එහෙමයි. ඒ කරලා ඉතින් මම එහෙම ඉන්න ඒ ඉන්න අතරේ මට තේරුණා හැම තැනම මහා ප්‍රෝඩාවක් මේ මේ උන්වහන්සේලාත් මේ සබ්බ දුක් නිසාරණ නිබ්බාන සත්‍ය කරණත්තා කියලා මේ සියලු දුකෙන් අත් මිදෙන්න මේ අරහත් දජී දරාගෙන ආයි මොනවද මේ කරනවා කියලා මට මං හරි මං හරි මේ ඇත්තරම මං හරි මේ අසරණ තත්ත්වයටපත් වුණා නම් අවසානයේ මම පැවිදි කරපු සරණාන්දට කිව්වා උපහාසයේ කරුණාද සරණාන්ද නම ඔබ වහන්සේවත් මේ ධර්ම කෙනෙක් කියලා මේ සත්‍ය හොයාගෙන යයි. මට කියන්න මට මට තේරෙන එක සසර පුරුද්දක්ද ගෝද ස්වාමීනි මම කිව්වා මෙහෙම ස්වාමීනි මේ ශාසනය බුදු කියනවා බුදුපණ එක කියන්නේ සුදු පිරුවටක් වගේ මේකේ මේක ඉදිකට උඩකින්වත් ඒ සුදු පිරුවට අපවිත්‍ර වුණොත් ඒක අයින් කරන්න නෑ හැබැයි මට තේරෙනවා ස්වාමීනි මේ මේ සුදු පිරුවට මඩගෝරු කොබල දාලා වගේ අද මේ ශාසනය සම්පූර්ණ විකෘති ඉතින් බුදු කියනවා දේශනා කරපු සත්‍ය ධර්ම එළියේ නෑ Eh, මට මට ඕන හරියටම මේ පණිවිඩ දැනගන්න මම පැවිදින්නේ ඒකයි කියලා මට මම එහෙම පැවිදුණා ස්වාමීන් ඒකර 2013 මම පැවිදුණේ ඒකරම් බොහෝ කාලයක් සත්‍ය ගවේෂණය කරා හැම තැනම ලංකාව පුරා හැම තැනම ගිහිද පැවිදි මට ඒක අදාළ නෑ මොන ජාතික ආගමකද පොඩි ළමෙක්ද කියන්නේ මම වන්දනා කරගෙන අහගෙන හිටියා හැබැයි හැම තැනම ඉතින් මට දැනුන්නේ හරියට මගේ පිපාසය නියුන්නේ අපේ උත්තරයන් වහන්සේගේ දේශනාව මම පටන් ගත්තන් පස්සේ මාව වෙනස් වුණා. සත්‍ය මොකද්ද කියලා මට තේරුණා. ඇත්තටම කිව්වොත් මෙතන මේ බෞද්ධකය තුල කිසිම කිසි තැනක අපි මේ ගස්කුරම් මිනිස්සු ඒවල් දොරල් හරක බාන මේ බහු බාණ්ඩ කියලා මොන විදිහෙන් බෞද්ධකයෙන් පැනවත් එතන එහෙම කිසි දෙයක් නැති බව මට තේරුණා සාමිනි. මේ උපාදාය රූප අපි හදාගෙන අපි මේව හදාගෙන මේ දුක් විඳින්නේ. අපේ ඇතුළේ චිත්ත සංතානෙන්නේ චිත්ත රූප පමණයි. ඒ ඒ නිසා මට හොඳටම වැටුණා වැටහිලා මාව අමුතුම තැනක හිටිය අර වහන්සේගේ වගේ මේ නමක් ආමන්ත්‍රණය කරන්න බෑ මේකව. අන්න එතනින් පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙලා මම උදේකලාවේ තනියෙන් ඉන්නවා මේ පණිවිඩේ කාටද කියන්නේ කියලා ඉන්න අවස්ථාවක ඔය අතරේ තමයි ඔබ වහන්සේගේ දේශනාව මට ඇහුනේ. ඉතින් මගේ ටිකක් ටිකක් ඇතුළට දැනිලා තිබ්බා. ඔබ වහන්සේගේ දේශනාව ඇහෙනකොට මම සම්පූර්ණ මේක මගේ ඇතුළ ආන්තරික පිරිසිදුනා සාමි. මම ඊපස්සේ හරිම සතුටින් ජීවත් වෙනවා. මම කොයි වෙලාවේද ඔබ වහන්සේ ආරයන් වහන්සේ අමතන්නේ කියලා හිටියා. මේ ළඟදී ඒතකොට මට කොහොම හරි මං හිතාගත්ත ස්වභාව ධර්ම ඉල්ලා හිටියා. මට උත්තමයන් වහන්සේට ඒ උත්තමයන් වහන්සේට කතා කරන්න ඕන. ස්වභාව ධර්මයෙන් මං ඉල්ලා හිටියා මට ඒ උන්වහන්සේව මොන ගස්සන්නේ නම්බරේ කොහොමද ලැබෙන්නේ කියලා. ඔය අතරේ මට යම් කල්යනා මිත්‍රෙක් මට නම්බරේ වුණා. ඒ වෙනකොටම ඉන්ටර්නෙට් එකේ මට අහවල් දේශනාවක අහවල් තැනක තියෙන නම්බරේ උන්වහන්සේට අමතන්න පුළුවන් කියලා කොහොම හරි මට දැනුණා මම. මම හොම සත් කරගෙන යනකොට අනේ නම්බරේ මට හම්බුණා. ඒක රාද උදේ මම ඊ අවස දේශනාව අර මේ උන්වහන්සේ නමක් එහෙම එක්ක ඔබ වහන්සේ මේ දවස් ටිකේම සාකච්ඡා කරන ඒවා දහගෙන ඉන්න ගමන් මේ නම්බරේ මට හම්බුණා ඊ අවස කියලා මම අද උදෑසන උදානේ වළඳලා ඉවරලා ඔබ වහන්සේට මේ ඒ උදාහරණයක් එක්කම ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඔබ වහන්සේ මට කෙනෙක් කියලා ආමන්ත්‍රණය කරන්න බෑ කියන එක සත්‍යම සත්‍යයි නමුත් ඉතින් අපි මේ කතා කරන්න ඕන නිසා ඔබ වහන්සේත් එක්ක මට කරන්න අවස්ථාව ලැබීම මට මම ලැබපු මේ ජී ලොකු වාසනාවක් මම සැලකනවා පොතුගන් වහන්සේ. ඉතින් මේ ලෝකේ මම ආපු බුදු සන්නාහසේ දේශනා කරපු සත්‍යය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමුකේ යම් දහමක් දේශනා කරන්න ලෝක සත්‍ය ඇතනම ඇත්තම ඇත්ත බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් ලෝක සත්‍ය ඕකමයි. ඉතින් ඒක මට වැටහුණා ස්වාමීන් වහන්සේට බොහොම වාරයක්කින් මට කියන්න තියෙන එච්චරයි. මම හරි සතුටින් ජීවත් වෙනවා. එනේන ආරම්භණයේ ඇත්ත දකිමින් ජීවත් වෙන්න හැම මොහොතකම හැකියාවකුත් තියෙනවා ප්‍රතිපදාව තුළ වහන්සේගේ දේශනා අහලා ඒවා මගේ ඇතුළාන්තේ පුදුම විදිහට වැඩ කරන්න ගත්තා. සියලු නීවරණ ධර්ම සහාන මට තේරෙනවා විදුලි කොටනවා වගේ මේක අහපු අහපු හැම වෙලාවෙම මාව ඉති අමුතු පැත්තක ආයේ මේ කන් වලට ශබ්ද ඇහෙන්නේ ඇහැට රූප පේන්නේ මේ සමස්ත එකට පේනවා වගේ මට එක පාට දැනුණා ඊට පස්සේ පුදුමාකාර සුවකින් මම ජීවත් වෙනවා සාරි ඔබ වහන්සේට බොහොම පිං ඔබ තමයි කතාව ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ශුන්්‍යතාවේ ෆ්‍රීකවන්ස් කරනවා වගේ දෙයක් සිද්ධ වෙනවා මේ මේ මේ මගඵලලාභීන් ඇතිතාක් පමණයි මේ ශාසනය පවතින්නේ කියලා බුදුන් වහන්සේ පැවසීම මහා සිංහනාදයක්. ඒ කියන්නේ මේ මගඵලලාභය කියන්නේ මේ ශුන්‍යතාවයට පත් වුණු අය. එතකොට ඔහු ඒ ශුන්‍යතාවයේ දේශනා කරනවා නම් තව කෙනෙක්ගේ විඥාන ධාතුවට මේ ශුන්‍යතාවයේ මේ මේක මේ විඥාණයට මේක දැනෙන දැනීම තව කෙනෙක්ට සංප්‍රේෂණය වෙනවා මේ ශුන්‍යතාවය. මොකද අර කෙනාගේ විඤ්ඤාණ ධාතුව ඒ කම්පණය වෙන්නේ ශුන්‍යතාවයේම තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අනිත් බුදුන් වහන්සේ කෙනුත් මේ මේ දේ සිද්ධ වෙනවා. අපි අපි අපි ඉන්නේ ලෞකික භූමිය තුල නැති දෙයක් ඇති කරගෙන මේ ඇති කියන ඒ ඒ ඒ ඒ දැනීමත් තුළ තමයි විඥානේ සකස් වෙලා තියෙන්නේ. නමුත් ඒ විඥානේම අනිදස්සන වෙන තැන ඒ විඥානේම දිය වී යන තැන මෙතන ශුන්‍යත්වයේ තමයි ෆ්‍රීකවන්ස් වෙන්නේ. මෙන්න මේ ෆ්‍රීකවන්ස් කිරීම අපි අර ඉස්සර අර නාලිකා අල්ලන්නේ රේඩියෝ එකේ channel අල්ලන්නේ. අන්න ඒ වගේ අපේම අපේම මේ චිත්ත චිත්ත අභ්‍යන්තරේ අපිම මේ ඇලිලා තියෙන ලෝකෙ මිදෙන ස්වභාවයකට ෆ්‍රීකවන්ස් කරනවා ටියුන් කරනවා ඒ ටියුන් වල අපේම විඥානේ අපි නිෂ්ප්‍රභා කිරීමකට නැත්තම් දියවි යෑමකට ශුන්‍යතාවයේ නැවත විඥාන ධාතුව සකස් නොවන තැනකටයි අපිම අපිව පත් කරගන්නේ ඒ තුලමයි අපිට නැවත උප්පත්තියක් නැති වෙන්නේ. ඒකයි මේක දික්ඨින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනීය ගේදා නයි ජාතු ගබ්බ සේයම් පුණ්ඩරේතු නැවත ගර්භයක සකස් වෙන හේතු නැති වෙනවා. ඔබවහන්සේගේ දේශනා යනකොට ඒ ඒ ප්‍රතිපදාව ගැන හැම පැත්තක්ම සාකච්ඡාවලදී මගේ හදවත හැම වෙලාවෙම හැම වචනයකදීම සාදුකාර දෙනවා ඇරෙනකොට මේක හරියටම හරි මට තේරුම් මාව මාවම මේ වචන පිට කරනවා වගේ තේරෙනවා මගේ ඇතුලේ ඒකම වගේ ස්වාමීනි ඒකේ කිසිම දශමයක්ව පෙරක් දැම්මේ හරියටම හරි මෙන්න සත්‍ය ධර්මය කියලා හදවත දැනුන එකම දේශනාව තමයි ඔබ වහන්සේගේ ඉන්ටර්නෙට් එක පුරා මම හෙව්වා කාගේද ඇත්ත කවුද කතා කරන්නේ අනේ නෑ කාලා බලලා මේ පිටනම් පැණිදහනම් ඉත කාලා බැලුවා ඔබ වහන්සේගේ දේශනාව මට 100%ක්ම ගැළපුණා අවසන් මේ කෙනෙක් පුජ්‍යලයක් නැහැනේ මෙතන ඔය රූපයක් නැහැනේ මේ රූපෙකුත් නැති නාමෙකුත් නැති එකක් මොකටද පණක් නැහැ ධර්මයේ ධර්මතාවය දැන් ලෝක ධර්මතාවය ඒකේ පුජ්‍යලයක් අවශ්‍ය නැහැ ඔබ ඔබ වහන්සේ දේශනා කළත් මේ ශ්‍රී සද්ධර්මයේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ සද්ධර්මයේ නම් ඒ තුල කෙනෙක් පුජ්‍යලයට ඉන්න විදියක් නැහැ. නැහැ. පුජ්‍යල දෘෂ්ටියක් තුල ඒ සද්ධර්මයේ දේශනා වෙන්නේ නැහැ. නැහැ. නැහැ. අන්න එතන නම් ඔබ වහන්සේ දේශනා කරත් එකමයි අපි දේශනා කරත් එකමයි ආර්ය භූමියේ ආර්යවරු දෙදෙනෙක් වෙනස් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරත් සරියුත් හිමියෝ ධර්ම දේශනා කරත් අපිට තේරෙනවා ධම්මදීන්නා දේශනා කරත් එකම ධර්මයයි හැමෝම එකම සත්‍යයක් කියන්නේ. රූප අනිත්‍යතෝ අනිත්‍යතෝ අනිච්ඡම් බන්තේ. මේ අනිත්‍යම් බන්තේ කියන තැන රූපේ අනිත්‍ය වෙන තැන කොහෙන්ද භවෙ? භව නිරෝධය. එකම ධර්මයක් තියෙනවා. හැබැයි මේක අවබෝධ කර ගැනීම සුකර නැහැ. මේක අතිශයම අපේ සන් අපේ ආයන් ආරෙන් වහන්සේ අර බුදුන් වහන්සේ දේශනා කරනවා මට සාදුකාර දෙන්නේ ඒකමයි මේ අහිංසක ලෝකයට මේ පණිවිඩය කියලා දෙන්නේ කොහොමද අර බුදු කෙනෙක් බුදු වෙලත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තීරණය කරා කියනවා නේද අදාහකටවලු මේ අවිද්‍යාවෙන් වෙලා තණ්හාවෙන් බැඳිලා ඉන්න ලෝකයට මෙතන තියෙන ගැඹීරම දේශනේ තමයි තෙරුවන් සරණ යන හැටි මේ සැබෑ බෞද්ධයෙක් වෙන හැටි මේ සමාජයට පිළිම ඒකයි බුද්ධෝත්පාදෝ කියන නම පවා දාලා තියෙන්නේ. එතන කෙනෙක් පුජ්‍යලයක් නෑ ශුන්්‍යතාවය තුළ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. ඒ ස්වභාවය තුළ බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි කියන පණිවිඩය දීලා තියෙන්නේ. මේ පණිවිඩයේ ව්‍යංගාර්ථයෙන් දීලා තියෙන මුළු සමාජයටම බුද්ධෝත්පාදෝ කියලා. ඒ කියන්නේ තවත් පුජ්‍යල භාවයකින් බුදුන් දකින්න බෑ කියන එක. බෑ බෑ බෑ. ඒ අපි හැම ගේම හැම ගේම සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුළ අවදි වෙනවා කියන්නේ. ඒ අවධිය තුල සිතුවිලි තුල විඳින දුක නැති බව. ඒ අවධිය මොහොතට අවධිය කියන ඒ උතුම් ඒ බද්ධේක රත්න කියන තැන බුද්ධ ස්වභාවයටයි අවදිවන්නේ. ඒ සිතුවිලි වල ඉන්න තා දුක තියෙන්නේ. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං මේ අසරණ වූ දුක සිතුවිලි වල එන දුකට වෙන සරණක් නැහැ. බුද්ධං සරණං මිසක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වේ ඒ නිසායි. ඒ නිසායි තෙරුවන් සරණ යන ඒ සැබෑම මේ සැබෑ බෞද්ධයේ මේ තෙරුවන් සරණ යා යුතුයි. බෞද්ධ කියන්නේ බෞද්ධ කියන්නේ ඇත්තට මේ අවබෝධයටපත් වුණා ඒක ආර්ය භූමිය. සෝතාපන්න ආර්ය භූමියේ ඒ ආර්යයන් වහන්සේ නමකට පමණයි සැබෑ ලෙස තෙරුවන් සරණ යා හැකි වන්නේ. ආර්ය භූමිය හඳුනා ගන්න ධර්ම ශ්‍රවණය කළ යුතුයි. හැබැයි මේ කල්යාණ මිත්‍යාගේ උතුම් පණිවිඩයම විය යුතුයි. අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ තුලයි කල්යාණ මිත්‍ර කල්යාණ මිත්‍ර මතමයි ආනන්ද මේ ශාසනය පවතින කිව්වේ ඒක අනිවාර්යෙන් 100%ක් ඒ කතාව 100%ක්ම හරිනේ උන්වහන්සේ දේශනා කරේද අද කායමත් අපිට අහන්න නැතුව අපි සුතමේ බුද්ධ අහලා තේරුම් ගන්න පේසන්නේ නේද ඒත් මට මම වන්දනා කරව අර දවසල වන්දනා කරගෙන අද අපි ඒවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ පැවිදුණි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා මේ සදාමයි කියලා එහෙමනම් ස්වාමීන් වහන්සේ අපේ මුල් යුගයේ තිබුණු අධිචන තමයි කවුරු රහත් නොවුනත් මේ ශරීර කූඩුව පොළවට පස් වෙන්න කලින් මේ සත්‍ය අවබෝධ කරනවාමයි කියන අදිස්ථාන. ඒ අදිස්ථානය තුල අපි ආරාණවල අවුරුදු 5 ආයේ එක දිගට ඔය කියන හැම දෙයක්ම අපි නොකරපු දෙයක් නෑ. වරදට තරමට වැරදිලා ඇති. හඬන තරමටම හඬලා ඇති. ඒ තරම අපිට වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඇති. නමුත් ස්වාමීන් වහන්සේ මේ සත්‍ය කරා අපි ප්‍රත්‍යක්ෂතාවයට එනකන් ධර්ම දේශනා කළා නෑ. කිසි කෙනෙකුට අපි කියලා නෑ අපි මේක දැක්ක අපි මේක දන්නවා නමුත් මේක දර්ශනයටපත් වුණාට පස්සේ මේ කොරෝනා ව්‍යසනයෙන් අපේ ශරීර කුඩ පොළොවට පස් වෙන්න ගියා. අන්නේ මොහොතේ අපිට යම්කිසි සිතක් සකස් වුණා.